හොඳයි එහෙනම් කාල වේලාව ඉක්මනින් පවතනවා බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියෙන. එහෙමයි හඳුනන්නේ Zoom එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. සෝවාන් වූ පුද්ගලයෙක් ප්‍රකෘති සිහියෙන්ද සිටින්නේ. එහෙම කියන්න බෑ. ඉතින් සෝවාන් වෙච්ච කෙනෙක් හැමතිස්සෙම සිහියෙන් ඉන්නවා කියලා නියමයක් නෑ. ඉතින් ඕනතරම් සිහියෙන් තොරව ඉන්න අවස්ථා තියෙනවා. ඒක එතනත්තා සිහිය පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා. ඒ විතරක් නෙමෙයි රහතන් වහන්සේ වුණත් හැමතිස්සෙම සිහියෙන් නොනින් කටයුතු කරනවා කියලා කියන්න බෑ. රහතන් වහන්සේට වුණත් ඒ සිහිය මතුවෙන්නේ උන්වහන්සේ පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා. හැබැයි රහතන් වහන්සේට උන්වහන්සේ කෙලස් ප්‍රහාණය කරලා තියෙන නිසා සිහිය නොවන අවදි කරගත්තත් නැතත් උන්වහන්සේට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කෙලස් නැති. හැබැයි සෝවාන් පුද්ගලයාට එහෙම නෙමෙයි සිහියෙන් තොර අවස්ථාවල සෝවාන් පුද්ගලයාටින් යම් යම් දුර්වලකම් මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර රතන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ කිංචාපි සෝකම්මං කරේය පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා දිට්ඨ පදස්ස කියලා කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයා. ඒතකොට ඒ පුද්ගලයා අතින් කයින් වචනයෙන් සිතින් යම් වරදක් සිද්ධ වුණොත් ඒක එතනත්ත සංගවන්නේ නැහැ. අවංකව ඒක පිළි අරගෙන ඒක දැනගෙන يعني ලෝකෙට කිය කියා යනවා කියන එක නෙමෙයි. Taman අතින් වරදක් උනේ කියන බව දැනගෙන නැවත සිහිය පිහිටුවාගෙන ඒ වරදින් මිදෙන්න උත්සාහ ඒක සෝවාන් පුද්ගලයෙකුගේ ස්වභාවයක්. මොකද ඒ තනත්තට නිකන් ලෝකෙ ඉදිරියේ රඟ දක්වන්න හෝ අනිත් අයට නිදහසට කාරණා කියන්න නෙවෙයි. ඔහු නිවන සඳහා හික්මෙන කෙනෙක්. ඒ ස්රෝතසට පැමිණිලා තියෙන්නේ. ඒ නිසා ඔහු ඒ සඳහා උනන්දු වෙනවා අවංකව. ඒ නිසා වැරද්දක් සිද්ධ වුණොත් නැවත ඒක නොකර ඉන්නට උත්සාහවත් වෙනවා. එහෙම නැතුව වැරදි නොවෙනවා කියලා කියන්න බෑ. හැබැයි අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරලා තියෙන නිසා සෝවාන් පුද්ගලයෙක් අතින් අපායগামী පව්කම් සිද්ධ වෙන්නේ නැහැ. සහ ඉන් පෙර කරලා තියෙන අකුසල් වලින් අපායগামী වීමේ ශක්තිය මතුවෙන්නේ නැහැ. ඒවා ප්‍රහාණය වෙනවා සෝවාන් මාර්ග ඥානයේ බලයත් එක්කලා. අනිත් අකුසල කර්ම විපාක දෙන්නත් පුළුවන් අනිත් අකුසල කර්ම සිද්ධ වෙන්නත් පුළුවන්. බොහොම පිං සම්